සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං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 දැන් මේ පින්වත් පිරිස ටික වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාව තුළින් අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ආකල්ප සම්පත්තිය පිළිබඳව. මේ සමාජයේ මෑත යුගයේ බොහෝ දෙනා නිතර කතා කරන කාරණයක් තමයි මේ සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි වැරදි ආකල්ප නිසා බොහෝ දුක් ගැහැට මතුවෙන ආකාරය සමාජමය ගැටලු උත්සන්න වෙන ආකාරය එනිසා යම්කිසි ආකල්පමය වෙනසක් ඇති කළොත් විනා මේ ගැටලු निराකරණය කළ නොහැකි ආකාරය පැහැදිලි කරමින් නොඑක් දෙනා කරුණු ඉදිරිපත් කරනවා පින්නතුන් බොහෝ අවස්ථාවලදී අහලා ඇති බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ පැහැදිලි ආකල්පමේ වෙනසක් ඇති කරන්නට මඟ පාදපු ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේ බුද්ධත්වයට පැමිණි තැන් පටන් වසර 45ක් මුළුල්ලේ ලෝකයාට ධර්ම දේශනා කළේ ලෝකේ පවතින දේවල් වෙනස් කරන්නට නෙවෙයි මිනිසුන් ඒ පිළිබඳව දරන්නා වූ ආකල්පයේ යම්කිසි වෙනසක් ඇති කරන්නටයි කෙනෙක් යම්කිසි සැපයකට පැමිණෙනවා යනු ඒ වගේම මේ සසර දුකින් එතර වෙලා නිවන් අවබෝධ කරගන්නවා යනු බාහිර භෞතික වශයෙන් ඇති කරන වෙනසක්ම නෙවෙයි ලෞකික වශයෙන් සැපයක් ලබන්නට නම් භෞතික වශයෙන් වෙනසකුත් ඇති කළ යුතුයි. නමුත් නිවන් මඟ පිළිබඳව නිවන් දැකීම හුදෙක්ම මානසික ආකල්පමේ වෙනසකුයි එතනදී ගොඩනගා ගත යුත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම විටම කොහොමද මිනිස් සිත් සතන් තුල පවතිනා වූ දීර්ඝ කාලයක් සසරෙහි ඇබ්බැහි වී පවතිනා වූ මේ ජීවිතයේ උපන්දා පටන් අපට හුරු පුරුදු වී පවතිනා වූ විකෘති ආකල්පයන් ප්‍රකෘතිමත් කරන්නේ කොයි ආකාරයෙන්ද කියන බව බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී ධර්මයේ තුලින් පැහැදිලි කළ වදාළා අද අපි මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒබඳු දේශනාවක් අංගුත්තර නිකායෙහි ඒකක නිපාතයේහි සඳහන් වෙනවා අග්ගමිදං භික්කවේ ලාභානං යදිදං ආකප්ප සම්පදා මහණෙනි මේ ලෝකේ ලැබිය හැකි යම්කිසි ලාභයක් වේද ඒ ලාභයන් අතරින් මේ ආකල්ප සම්පත්තිය අග්‍රයි ශ්‍රේෂ්ඨයි උත්තමයි කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා ආකල්ප සම්පත්තියයි කියපු තැනදී අපි මුලින්ම හඳුනා ගන්නට ඕනේ ඇයි මේකට ආකල්ප සම්පත්තියයි කියන වචනේ යෙදුවේ කියලා මේ ලෝකේ සම්පත් කියලා කොටසක් තියෙනවා විපත් කියලා කොටසක් තියෙනවා ධනය මිනිස්සෙයින්ට සම්පතක් කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? ඒ සැපගෙන දෙන්නට හේතු වෙන නිසා. ලෝකයේ සැපගෙන දෙන කරුණ වලට සම්පතයි කියලා කියනවා. දුක්ගෙන දෙන මූලධර්ම වලට විපතයි කියලා කියනවා. මිනිස්සෙයින්ට ලෞකික වශයෙන් සැප විඳින්නට ධනය උපකාර වෙන නිසා ධනය සම්පතක් හැටියට සැලකනවා. මිනිස්සෙයින්ට Tamanගේ ජීවිතයේ සුවපත්ව පවත්වන්නට මේ මනුස්ස ප්‍රජාව හොඳින් පවත්වා ගන්නට දරුවන් උපකාර වෙන නිසා සුව විඳින්නට ජීවිතයේ දරුවන් මහෝපකාරී වෙන නිසා දරුවන් මිනිස්සුන්ට සම්පතක් හැටියට සලකනවා. ඒ වගේම ගවයින් වැනි තිරිසන් සතෙකුගෙන් හෝ Tamanගේ ජීවිතයට සැපයක් සුවයක් ගෙන දෙනවා නම් ඒ නිසා ගව සම්පතයි කියලා අපි එය පවා එක්තරා සම්පතක් හැටියට හඳුන්වනවා. විපතයි කියලා කියන්නේ හදිසි කරදරයක්, හදිසි අනතුරක්, ඒ වගේම බලාපොරොත්තු රහිත රෝග පීඩා අකල් මරණ මේවා නිසා මිනිස්සුන්ට බොහෝ දුක ඇති කරන නිසා ඒවා විපතයි කියලා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ මේ ආකල්පය සම්පත්තියක් කියලා දේශනා කරන්නට ප්‍රධාන හේතුව තමයි මිනිසුන් තුළ විකෘති ආකල්ප ඇතිවීම නිසා බොහෝ දුක් පීඩා ජනිත කරගන්නවා. සමාජමය අර්බුදයන් ජනිත වෙනවා. පැවැත්ම විනාශ කරගන්නවා මෙලව පරලොව විඳින්නට තියෙන යහපත සුවය අහෝසි කරගන්නවා Tamanගේ ආකල්පමය විකෘතිය නිසා යම් කෙනෙකුට නිවැරදි ආකල්ප ගොඩනගා ගන්නට පුළුවන් නම් නිවැරදි ආකල්පයකින් ලෝකයේ දිහා දකින්නට පුළුවන් නම් Tamanගේ ජීවිතය පිළිබඳව නිවැරදි ආකල්පයක් ගොඩනගා ගන්නට පුළුවන් නම් ඒ තැනත්තාට ඒක මෙලව පරලව සැපගෙන දෙන මහා සම්පතක් වෙනවා. මෙලවට පමණක් නෙමේ සසර ගමනටම ඒ යහපත ගෙන දෙනවා. ඒ වගේම ඒ ආකල්ප සම්පත්තිය නැවත නැවත දියුණු කිරීම තුළ නිවන් මගෙහි ගුණනුවණ වඩන්නට ඒ පුද්ගලයාගේ මනස යොමු වෙනවා. ගිහි සමාජය සහ පැවිදි සමාජය කියලා පැහැදිලි කොටස් දෙකක් මේ සමාජය තුල දක්නට තියෙනවා මේ ගිහියන්ට වඩා පැවිද්දන් අතර පවතිනා වූ විශේෂම වෙනස තමයි ආකල්පමය වෙනස ගිහි ලෝකයේ මිනිසුන් ඇසුරු කරන්නා වූ දේවල්ම තමයි පැවිදි ලෝකයේ පැවිද්දන් විසිනුත් ඇසුරු නිසුරු කරන්නේ ගිහි සමාජයට මූලික අවශ්‍යතාවයන් ටිකක් තියෙනවා ආහාර පාන ඇඳුම් නිවාස ඒ වගේම බෙහෙත් හේත් අධ්‍යාපනය ආදී මේ මූලික අවශ්‍යතාවයන් තියෙනවා පැවිද්දනොත් ඒ පැවිදි ජීවිතය පවත්වා ගන්නට ඒ අයටත් ආහාර පාන තියෙන්නට ඕන ඒ වගේම ඇඳුම් වස්ත්‍ර තියෙන්නට ඕන ඒ වගේම ඉන්න නිවාසස්ථාන තියෙන්නට ඕන ලෙඩට දුකට බෙහෙත් හේත් තියෙන්නට ඕන යම් කිසි දැනුම් සම්භාරයක් අධ්‍යාපනයක් තියෙන්න ඕන එහෙමනම් මේවා ගිහියාට පැවිද්දාට දෙපාර්ශ්වයටම අවශ්‍ය වෙන මූලික අවශ්‍යතා ගිහියා පිළිබඳව කල්පනා කරනකොට මේවා අවශ්‍යතා හැටියට දක්වනවා පැවිද්දන් පිළිබඳව කතා කරනකොට මේවා සිව්පසේ හැටියට චීවර පින්නපාත සේනාසන ගිලන්පස කියන මේ සිව්පසේ හැටියට මූලික අවශ්‍යතාවයන් දක්වලා තියෙනවා ගිහි ලෝකය මේ මූලික අවශ්‍යතාවයන් Tamanගේ ජීවිතයට ගොනු කරගන්නේ බොහෝ අවස්ථාවන්හිදී තමන්ගේ ජීවිතය සුවපත් කරන්නට තමන්ට සැප විඳින්නට ලැබිච්ච කරුණු හැටියට තමයි ගිහි සමාජයේ බොහෝ විට මූලික අවශ්‍යතාවයන් දිහා දකින්නේ. නමුත් ඒ මූලික අවශ්‍යතාවයන් ටිකම පැවිද්දාත් පරිහරණය කරනවා. පැවිද්දා ඒ සැප විඳින ආකාරයෙන් නෙවෙයි ඒ දිහා දකින්නේ. ඊට වඩා වෙනස් සාකල්පයකිනුයි පැවිද්දා මූලික සිව්පසය පරිහරණය කරන්නේ. ආහාරය කුමක් සඳහාද මේ කය නඩත්තු කර ගැනීම සඳහා කය පෝෂණය කර ගැනීම සඳහා කය පවත්වා ගැනීම සඳහා කය පවත්වන්නේ කුමක් සඳහාද මේ ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේහි මනස දියුණු කර ගැනීම සඳහා එනිසා භික්ෂුන් වහන්සේ නමක් ආහාරය පරිහරණය කරන්නේ Tamanට සැප විඳින්නට ලැබිච්ච වාග්ය සම්පන්න අවස්ථාවක් හැටියට නෙවෙයි මේ බ්‍රහ්මචාරී ජීවිතය විනාශ නොවි පවත්වා ගන්නට ಗುಣධම් පවත්වන්නට මේ කය නඩත්තු කරන්නට හරියට රෝගියෙකුට බෙහෙතක් දෙන්නා වගේ මේ කයේ පැවැත්ම සඳහා ආහාර ගන්නවායි කියන මූලික අවබෝධය ඇතිව වෙනස් වූ ආකල්පයක් ඇතුවයි භික්ෂුන් වහන්සේ ආහාර පරිහරණය කරන්නේ. ඒ වගේම සිවුරු පිරිකර මහජනයාගේ හැටියට කතා කරනවා නම් සාමාන්‍ය වස්ත්‍ර පිළි ඒවා මිනිසුන් පරිහරණය කරන්නේ Tamanගේ හැකියාව පෙන්වන්නට, Tamanගේ බලපුලුවන්කාරකම් ප්‍රදර්ශනය කරන්නට, ඒ වගේම Tamanගේ හැඩරුව ලෝකයට ප්‍රදර්ශනය කරන්නට, Tamanගේ වත්පොහසත්කම් දක්වන්නට මේ ආදී විවිධ ආකල්ප, විකෘති ආකල්ප පදනම් කරගෙන බොහෝ මිනිස්සු ඇඳුම්, වස්ත්‍රපිලි ආදී පරිහරණය කරනවා. නමුත් භික්ෂුන් වහන්සේලා ඒබඳු සිවුරු පිරිකර ආදී Tamanගේ ගත වසා ගන්නට, විලි වසා ගන්නට උපකාර වෙන්නා වූ වස්ත්‍ර එහෙම නැත්නම් සිවුරු පිරිකර පරිහරණය කරන්නේ Tamanගේ தත්ත්වය ප්‍රදර්ශනය කරන්නටවත්, එහෙම නැත්නම් Tamanගේ හැකියාවන් හෝ බලපුලුවන්කාරකම් ප්‍රදර්ශනය කරන්නට නෙවෙයි, විලි වසා ගන්නට සහ බාහිර මැසි මදුරුවන්ගෙන් සීතෝෂ්ණ ආදීන් Tamanට පැමිණෙන පීඩා වළක්වා ගන්නටත් ඒ වගේම Thank you. ලැජ්ජා බය ආරක්ෂා කරගෙන ගුණනුවණ වඩන්නටත් මේ උපකාර වෙනවයි කියන මූලික ආකල්පේ පෙරදරි කරගෙනයි සිවුරු පිළිබඳව භික්ෂුන් වහන්සේ පිළිපදින්නේ. ඒ වගේම සාමාන්‍ය මිනිස්සයා ගේ දොර ආදිය සකසන්නේ Tamanට ඉන්න හිටින්න වාසස්ථානයක් කියන මූලික පදනම වගේම ඊට අමතරව තා බොහෝ තෘෂ්ණාව පෙරදරි කරගෙන මානය පෙරදරි කරගෙන සමාජය තුල නොඑක් ආකල්ප ඇති කරගෙනයි ගිහි මිනිස්සු Tamanගේ ගේ දොර පරිහරණය කරන්නේ. භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉන්න හිටින්න විහාරාරාම පරිහරණය කළ යුත්තේ අවුවෙන් වැස්සෙන් පින්නෙන් වන පීඩාවන් වළක්වා ගන්නටත් බාහිර උපද්‍රවයන්ගෙන් වළක්වා ගන්නටත් මේ මනස වඩවන්නට සහායක් හැටියටත් මෙන්න මේ විදිහට මේ ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් ඒ වගේම අධ්‍යාපනය අධ්‍යාපනය සම්බන්ධව කතා කළොත් අද ලෝකයේ තුල බොහෝම වැරදි විදිහේ ආකල්පයක් ආවේගයක් මත හඹාගෙන යනවායි කියලා කිව්වොත් නිවැරදියි. අධ්‍යාපනය මිහිතලයේ මත ජීවත් වෙන්නා වූ සෑම මිනිසෙකුටම අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් කුමක් සඳහාද අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ? මේ ලැබූ මනුෂ්‍යත්වය උපමට්ටම් කරගන්නට ලෝකයේ සතු දැනුම, ලෝකයේ සතු අවබෝධය Taman ගේ මනස තුල ගොඩනගන්නටත් Tamanගේ මනස තුල ගොඩනගෙන්නා වූ දැනුම ආකල්ප අවබෝධය ලෝකයට ප්‍රකාශ කරන්නටත් මෙසේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පවත්වා ගන්නට සහ යම් කිසි රැකී රක්ෂාවක් කරමින් ජීවනෝපාය සලස්වා ගන්නට කියන මෙබඳු කරුණු සඳහා කෙනෙකුට අධ්‍යාපනය අවශ්‍ය වෙනවා Tamanගේ මනස තුල ගොඩනගෙන්නා වූ යහපත් ආකල්පයන් ලෝකයට පැහැදිලි කරලා දීලා ප්‍රකාශ කරලා ඒ අය ආධ්‍යාත්මික වශයෙන් දියුණුවට පමුණවන්නට කෙනෙකුට අධ්‍යාපනය අවශ්‍ය වෙනවා. නමුත් අද සමාජයේ දරුවන් අධ්‍යාපනයට යොමු කරන ආකාරය දෙස බැලුවයින් පස්සේ අධ්‍යාපනයේ කොහොමද සඳහාද කියන මූලික අදහසින් බොහෝ දුරට බැහැර වෙලා දරුවන්ගේ මනස තුලට බාහිර දැනුම පමණක් දරන්නටත් බැරි ප්‍රමාණයට ඒ මත පටවලා ඒ අයගේ මනුස්ස ආකල්ප පවා කෙලසෙන තැනට මඟ සලස්වලා තියෙනවා. අධ්‍යාපනය සඳහා හඹා යන තැනදී බොහෝ වැරදි කරන්නට, බොහෝ නොහොඹිනා දේ කරන්නට, ඒ වගේම නොඑක් අවස්ථාවන්හිදී මුසා දොඩන්නට අනේකා පරයා තමන් ඉදිරියට යන්නට අනේකාට ඉදිරියට එන්නට තියෙන ඉඩකඩ අහුරා දමන්නට මෙසේ නොයෙකුත් විකෘති ආකල්පයන්ගෙන් මනුස්සකම පවා කෙලසෙන තැනටපත් වෙලා තියෙන්නේ අධ්‍යාපනයේ කුමක් සඳහාද කියන නිවැරදි ආකල්පය මිනිසුන්ගෙන් ගිලිහි ගිහින් තියෙන නිසායි. ඒ නිසා මෙතනින් අපි අදහස් කරන්නේ අධ්‍යාපනය අවශ්‍ය නැහැ කියන කාරණයක් නෙවෙයි අධ්‍යාපනය අවශ්‍යයි. නමුත් ඒ කුමක් සඳහාද කියන નિවැරදි ආකල්පයේ මත පිහිටා ගොඩනගනවා නම් මනුස්සකම් ඇති සත්පුරුෂ මිනිසෙයින් ගොඩනගන්නට ඒ අධ්‍යාපනය සහදායක කරගන්නට පුළුවන්. අතීත කාලේ විශේෂයෙන්ම මේ කාරණේ નિවැරදිව හඳුනාගෙනයි මිනිසෙයින්ට දරුවන්ට අධ්‍යාපන අවශ්‍යතා සපුරා දුන්නේ. ඒ වගේම මූලික අවශ්‍යතා පිළිබඳව નિවැරදි ආකල්පය මොකක්ද කියන එක බොහෝ අවස්ථාවන්හිදී භික්ෂුන් වහන්සේලා විසින් පැහැදිලි කරලා දුන්නා. අතීතයේ ලංකාවේ ආර්ය දේශනාව මාසයකට වතාවක් අඩමසකට වතාවක් නැවත නැවත රැ පහන් වෙනතුරු දේශනා කළයි කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. මේ අරියවංශ දේශනාව තුල ගැඹෙලා තියෙන කුමක්ද? මිනිසෙකු සතු මූලික අවශ්‍යතාවන් ආහාර, නිවාස, ඇඳුම් කියන මේවා පරිහරණය කරන අතරතුරේ කෙලෙස් නොයදෙන ආකාරයට කොහොමද පරිහරණය කරන්නේ? ආවේගයට වහල් නොවේ හැඟීම් වලට මහල් නොවේ අවශ්‍යතාවයේ පිළිබඳව තේරුම් අරගෙන කොහොමද ඒ පරිහරණය කරන්නේ ඒව නැතුව කෙනෙකුට ජීවත් වෙන්නට බෑ ඒක මනුස්ස අවශ්‍යතාවයක් නමුත් අද කාලේ බොහෝ දෙනා අවශ්‍යතාවයේ පරයා හැඟීමට වහල් වෙලයි කටයුතු කරන්නේ කය පෝෂණය කරන්ට ආහාර ගත්තත් එතනදී ඒ අවශ්‍යතාවය කියන කාරණේ යටපත් කරලා කටට ආහාර පිටක් තියෙනකොටම දැනෙන රසය පිළිබඳව බැඳිලා ඒ රස තෘෂ්ණාව ඔස්සේ හැඟීම් වලට වහල් වෙලා හඹා යන නිසා කයටත් අන්තරා කර වූ ජීවිතයටත් අන්තරා කර වූ නිරෝගීකමටත් අන්තරාය කර වූ Tamanගේ වත්පොහසත්කම් වලටත් සරිලන්නේ නැති ආකාරයේ ආහාර පාන රටාවකට අද මහජනයා හුරු පුරුදු වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහේ ආහාරයේ කුමක් සඳහාද කියන නිවැරදි ආකල්පය මත පිහිටා සිටින්නට බැරිකම නිසා ඒ වගේම ඒ ආහාරයෙන් Tamanගේ මනසෙහි කෙලෙස් නොයඩෙන ආකාරයට පරිහරණය කරන්ට තිබුණු දැනුම මිනිස් සිත් සතන් තුලින් ගිලිහිලා ගිහින් තියෙන නිසා ඒ වගේම බාහිර ඇඳුම් පැළඳුම් ඒ වගේම නිවාසස්ථාන ආදී මේ හැම එකක්ම පරිහරණය පාලනය කරද්දී අපි කොහොමද අපේ මනස කෙලෙසෙන්නේ නැතුව manussකම ඉතිරි කරගෙන මේ සියල්ලක්ම පරිහරණය කරන්නේ අන්න ඒ පිළිබඳවයි අරිය වංශ දේශනාව තුළ මූලික වශයෙන් පැහැදිලි කරන්නේ මූලික අවශ්‍යතාවයන් පරිහරණය කරමින් කෙලෙස් වඩවා නොගෙන කෙලෙස් ටිකෙන් ටික අඩු කරගෙන භාවනාවට හෙවත් ಗುಣධම් දියුණුවට Tamanගේ සිත් සතන් නැඹුරු කරන ආකාරය පියවර හතරක් ඔස්සේ අරිවංශ දේශනාවේ පැහැදිලි කරනවා අද ඒ බඳු දේශනා විටින් විට සමාජය තුළ ඇහෙන්නට තියෙනවා. නමුත් මිනිසුන් එක්තරා සමාජමය දර්ශනයක් තුළ එහෙම නැත්නම් සමාජයේ විසින් තමන් පොළඹවන්නා වූ යම්කිසි මඟක් ඔස්සේම හඹා යන්නට වෙහෙසෙන නිසා තමන්ට තමන් දිහා ආපහු හැරලා බලලා ආකල්පයන් නිවැරදි කරගන්න තරම් ඉඩ කඩක් නැතිව ගිහින් තියෙනවා. ඒ නිසා අපි ටිකක් අවදියෙන් හිතන්නට ඕන අපි ටිකක් නිසල්මන්ව හිතන්නට ඕන අපි මේ කරන කියන දේවල් වලින් ඇත්තටම අපේ ජීවිතය තුළ නිවැරදි ආකල්පයක් ගොඩනගෙනවද අපට ජීවිතය පිළිබඳව නිවැරදි ආකල්පයක් සැබවින්ම තියනවද මනුස්ස ජීවිතය කියලා කියන්නේ සාමාන්‍ය විදිහෙන් කාලා බීලා ඇඳලා සතුටු වෙලා විතරක් ගත කළ යුත්තක් නොවේ. එහෙම ගත කරනවා නම් ඒක තිරස්චීන ජීවිතයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සාමාන්‍ය තිරසන් සතෙකුයි මිනිස්සුයි අතර බොහෝ සමානකම් තියෙනවා. සාමාන්‍ය තිරසන් සතෙක් මව්පියන්ට දාව උපදිනවා, මනුස්ස දරුවෙකුත් ඒ විදිහෙන් උපදිනවා. සාමාන්‍ය තිරිසන් සතෙක් කුඩා කාලේ මව්පියන් ඇසුරේ පෝෂණය වෙනවා. සාමාන්‍ය මනුෂ්‍ය දරුවෙකුත් මව්පියන් ඇසුරේ කුඩා කාලේ පෝෂණය වෙනවා. ලොකු මහත් වෙනකොට තිරිසන් සත්ත්වෙක් Taman සෛරීව හොයා සපයාගෙන කාලා බීලා ජීවත් වෙනවා. මනුස්ස දරුවෙකුත් ලොකු මහත් වෙනකොට තමන් විසින් යමක් සොයා සපයාගෙන කාලා බීලා ජීවත් වෙනවා. ඒ වගේම තරුණ වියටපත් වෙනකොට තිරසන් සතෙක් තමන්ගේ වර්ගයා සමග මුසු වෙලා වර්ගයා ලෝකයට ජනිත කරනවා. මනුස්ස දරුවෙකුත් ලොකු මහත් වෙලා තරුණ වියටපත් වෙනකොට තමන්ට සුදුසු කෙනෙක් සමග ආවාහ විවාහ වෙලා තමන්ගේ වර්ග પરම්පරාව ලෝකයට ජනිත කරනවා. තිරසන් සත්‍යය සතුටු වෙන්නට යමක් ලැබුණු තැන සතුටු වෙනවා, ඇලෙනවා, බැඳෙනවා, දුක් වෙන්නට තැනක් පැමිණි තැන දුක් වෙනවා, හඬා වැළපෙනවා. මෙසේ කලක් ගත වෙලා Tamanගේ પરම්පරාව ලෝකයට ඉතිරි කරලා Taman හුදකලාව මේ යනවා. සාමාන්‍ය මිනිස්සුයොත් සතුටු වෙන්නට තනක් පැමිණි තන සතුටු වෙනවා දුක් වෙන්නට හඬා වැළපෙන්නට තනක් පැමිණි තන දුක් වෙනවා හඬා වැළපෙනවා මෙසේ කාලයක් පැවතිලා Tamanගේ වර්ගයා ලෝකයට ඉදිරිපත් ඉදිරි කරලා අභාවයට යනවා මේ ටික විතරක් නම් ජීවිතයක සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මනුස්ස ජීවිතයක් නෙවෙයි ඒක තිරස්චීන ජීවිතයක් ඒ කුමක් නිසාද තිරිසන් සත්‍යයක විසින් කරන්නා වූ කටයුතු ටික පමණයි ඒ තනත්තා විසින් කරලා තියෙන්නේ එහෙමනම් මනුස්සයා අනුන්‍යයි කියලා කියන්නේ ඊට වඩා වෙනස් වූ උසස් වූ මනසක් තියෙන උසස් වූ ආකල්ප සම්පත්තියක් තියෙන උසස් වූ හැඟීම් සමුදායක් තියෙන යමක් පිළිබඳව નિවරදිව දකින්නට નિවරදිව උපකල්පනය කරන්නට નિවරදිව වටහා ගන්නට හොඳ නරක වෙන්කොට නරක ඉවත් කරලා යහපත ක්‍රියා ක්‍රියාවෙහි යොදවන්නට පුළුවන් විදිහේ ශක්තිමත් මනසක් ඇති පුද්ගලයෙක් නිසායි ඒ තනත්තාට මිනිසයයි කියලා කියන්නේ. අන්න එතනිනුයි තිරසනා සහ මිනිසා වෙන් වෙන්නේ තියෙන්නේ. පංචශීල ප්‍රතිපදාව මේ කඩයිම වෙන් කරන මූලික පදනම හැටියටයි අතීතයේ පටන් මිනිස්සු පුරුදු පුහුණු කරලා තියෙන්නේ. නමුත් අද සමාජය දිහා බලනකොට ගොඩක් වෙලාවට තරුණ වියේදී මිනිසුන්ට ඇති වෙන්නේ මේ ජීවිතය මහා සුවදායක දෙයක් කියන සුබවාදී ආකල්පයක්. Tamanගේ සිතෙන් ඊට කර ගනිමින් නොඑක් ආහාර පාන භුක්ති විඳිමින් නොඑක් ආකාරයෙන් සතුටු වෙමින් ඉන්ද්‍රිය පිනවමින් Tamanට ලැබුණේ මහා ලාභයක්ය Tamanට ලැබුණේ මහා වාසනාවක්ය කියන ආකාරයෙන් සුභවාදීව මේ ජීවිතේ දිහා දකින්නට පුරුදු වෙනවා එහෙම දකිමින් ඒ පසිඳුරන්ම පිනවමින් හැකිතාක් ඒවා භුක්ති විඳින්නට උත්සාහ කරනවා විනා ජීවිතේ කුමක් සඳහාද කියන නිවැරදි ආකල්පයකට පැමිණෙන්නට ඒ අය අපොහොසත් වෙනවා. ඒ වගේම මැදිවිය ඉක්මලා තරමක් වයස්ගත වෙනකොට දෑස තරමක් නොපෙනී යනකොට කන් දෙක තරමක් නොඇසී යනකොට දෑත දෙපය Tamanට වළංගු නැති වෙනකොට ඇඟේ පතේ නොඑක්තන වේදනා පීඩාවන් මතුවෙනකොට මිනිසුන් Tamanගේ ජීවිතය ගැනම මහා කලකිරීමකටපත් වෙනවා Tamanට අවශ්‍ය විදිහට දේවල් පවත්වන්නට බැරි වෙනකොට ඒවා පිළිබඳව නොසතුටක් අමනාපයක් අකමැත්තක් ඇති කරගන්නවා සියුම් විදිහේ ද්වේෂයක් මනස තුල ගොඩනැගෙනවා. ඒ ද්වේෂය නිසාම Tamanගේ ඉන්ද්‍රයන්ට Taman ද්වේෂ කරන තැනට අප්‍රසන්න වෙන තැනට ඒවා ඒවා සමග ගැටෙන තැනට මනසෙහි යම්කිසි විරුද්ධවාදී අසුභවාදී ආකල්පයක් ගොඩනගා ගන්නවා. ඒ ඒ කාල වකවානුවට ජීවිතේ මහා දුකක්ය මේ සසරින් කවදාද එතර වෙන්නේ මේ දුක නම් මට විඳින්න බෑ කියන විදිහේ මේ ජීවිතේ පිළිබඳව එක්තරා අසුභවාදී ආකල්පයකින් ගැටුම්කාරී මනෝභාවයක් ජනිත කරගන්නවා. තරුණ වියේදී පසිඳුරන් පිනවනමින් ඒ පසිඳුරන් තියුණු ආකාරයෙන් පවතින අවස්ථාවන්හිදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ ආරම්මණයන් විදිමින් ෂඩේන්ද්‍රයන්ගෙන්ම ලෝකයේ භුක්ති විඳින්නට හැකියතාක් උත්සාහ කරන කාලයේ මේක මහා ආස්වාදයක් හැටියට සුබවාදීව දකිනවා ඒවා කර කියා ගන්නට බැරිව ඉන්ද්‍රියන් දුබල වෙනකොට Tamanගේ පරිපාලනයෙන් තොර වෙනකොට මේක මහා අසුබවාදී දෙයක් හැටියට දකිනවා මෙන්න මේ අන්ත දෙකේ තමයි බොහෝ දුරට මිනිස්සු ජීවත් වෙන්නේ කුඩා කාලයේ මේ සුබවාදී හෝ අසුබවාදී කියන කිසියම් ආකල්පයකට හසු නොවි අනුන් කියන හැටියට අනුන්ගෙන් ලැබෙන හැටි හැටියට දිවි පවත්වන්නේ එක්තරා ලෝකයේ පිළිබඳව සොයන ඒ වගේම ලෝකයේ පිළිබඳව ඉගෙන ගන්න මූලික අවධියක් නිසා. නමුත් තරුණ වියටපත් වෙනකොට මහලු වියටපත් වෙනකොට මනස තරමක් පරිණත වෙනකොට ඉන්ද්‍රිය යම් ප්‍රමාණයකට පරිණත භාවයට පත් වෙනකොට ඔය විදිහේ අගතිගාමී ස්වરૂපයකට මිනිස්සෙන්ගේ සිතුම් පැතුම් ආකල්ප වැරදි විදිහට පටලවා ගන්නවා. ඒ නිසා තරුණ ජීවිතයේ සුභවාදී ආකල්පය නිසා පසිඳුරන් පිනවීම නිසා ඔවුන්ට කුසල් දහමකට එහෙම නැත්නම් මේ මනුස්ස ජීවිතයෙන් ගත යුතු උසස් ප්‍රයෝජන ලබන්නට, මනස වැඩි දියුණු කරගන්නට, manussත්වයේ ගොඩනගා ගන්නට ඔවුන්ට ඉඩ කඩා හිමි වෙලා යනවා. ඒ වගේම වයෝවෘද්ධ කාල වකවානුවේ Tamanගේ පසිඳුරම් දුබල වෙනකොට ඒ සමගම ගැටි ගැටි ජීවත් වෙන නිසා ඒ පිළිබඳවම යම්කිසි අමනාපයක් අප්‍රසාදයක් ඇති කරගෙන මේන් ගැලවී ගන්නට පහසු මං සොයන නිසා ඔවුන්ට මනස වඩවා ගන්නවා වෙනුවට නොඑක් දෙනාගේ ප්‍රලාපයන් මත පැටලිලා ඉක්මනින් සුවපත් වෙන්නට ඉක්මනින් නිදහස් වෙන්නට පහසු මං හොයමින් නොයෙකුත් අන්ධකාරයේ අතපත ගන්න තැනට මුලාවෙහි පැටලෙන තැනට මිනිස්සු පැමිණෙනවා මේ දෙපැත්තම එක්තරා අන්ත දෙකක් නමුත් බුදුරජාණන් වහන්සේ ජීවිතය පිළිබඳව දේශනා කළේ මීට වඩා වෙනස් වූ ආකල්පයක්. මනුෂ්‍ය ජීවිතයයි කියලා කියන්නේ සුභවාදීව දෝතින්ගෙන භුක්ති විඳින්නට දෙයක්ුත් නෙමේ. ඒ වගේම අසුභවාදීව ප්‍රතික්ෂේප කරමින්, ගැටෙමින්, හැපෙමින් ඒ පිළිබඳව අන්තවාදීව කටයුතු කරන්නට දෙයක්ුත් නෙමේ. මනුෂ්‍ය ජීවිතය anu හොඳ නරක මේ සියල්ලක්ම එක්තැන් වූ තවත් එක් නවාතනක්. අපට මේ යහපත් වූ නවාතනක් ලැබිලා තියෙනවා මේ අනන්ත සසර ගමනෙහි නැවත නැවත මෙබඳු ආත්ම භාවයන් අපි බොහෝ අත්විඳලා තියෙනවා එයින් තවත් එකක් පමණයි මේ ලැබුවා වූ ආත්ම භාවයේ තුල අපට අන්‍ය ආත්ම භාවයන්ට වඩා මනස වඩවා ගන්නට සුදුසුකම් ලැබිලා තියෙනවා හොඳ නිරෝගී කයක් ලැබිලා තියෙනවා ඒ වගේම හොඳ ඉන්ද්‍රිය පද්ධතියක් ලැබිලා තියෙනවා ඒ වගේම හොඳ ස්නායු පද්ධතියක් ලැබිලා තියෙනවා. උපකල්පනය කරන්නට පුළුවන්, වඩවන්නට පුළුවන් හොඳ යහපත් වූ මනසක් ඇතිව මානසික ශක්තියක් ඇතුව අපි ඉපදිලා තියෙනවා. එහෙමනම් මේ නවාතැන් පොලේ ජීවත් වෙන තාක්කල් අපි ගත යුතු ප්‍රයෝජනේ තමයි සුභවාදී වශයෙන් හෝ අසුභවාදී වශයෙන් දේවල් වෙන් කරමින් පොදිබඳමින් පැත්තකට කරනවා වෙනුවට සුභවාදී වුණත් අසුභවාදී වුණත් ලැබෙන දේ භුක්ති විඳින්මින් ලැබෙන දේ පරිහරණය කරමින් ඒ සෑම දෙයක ආකාරයකින්ම අපේ manussකම වඩවාගෙන අපේ මනස දියුණු කරගෙන මේ manussත්වයෙන් ලැබිය යුතු උසස් ඵල ප්‍රයෝජන ලබන්නේ කොයි ආකාරයෙන්ද කියලා යම්කිසි උත්සාහයක් ගන්නවා නම් අන්න ඒ තැනත්තා ජීවිතය පිළිබඳව නිවැරදි ආකල්පයක් ඇති කරගත්තු යථාර්ථවාදී ආකල්පයක් ඇති කරගත්තු කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා පින්නතුනේ අපට අපි ජීවත් වෙන්නේ කුමක් සඳහාද කියන කාරණේ අමතක වුණොත් ඒ පිළිබඳව නිවැරදි වැටහීමක්, නිවැරදි අවබෝධයක් අපි තුල නැති වුණොත් අපට මේ ලැබූ manussත්වයෙන් ගත යුතු ප්‍රයෝජන ගන්නට බැරි වෙනවා. ඒ නිසාම ජීවිතයේ බොහෝ දුක් පීඩාවලට භාජනය වෙලා හැලහැප්පීම් වලට භාජනය වෙන්නට සිද්ධ වෙනවා අපේ ආකල්ප නිසාම. බිරිඳ පිළිබඳව, සැමියා පිළිබඳව, දරුවන් පිළිබඳව, ඥාතීන් පිළිබඳව මේ කොයි කවුරුන් පිළිබඳව වුණත් මිනිස්සු වැරදි විදිහේ ගැටුම්කාරී ස්වභාවයක් ඇති කරගන්නේ මේ ආකල්පවල තියෙන වරද නිසායි. Tamanගේ සැමියා Tamanට ඕනෑ හැටියටම පැවතිය යුතුයි කියන ආකල්පයක් බිරිඳ තුල ඇති වෙනවා. Tamanගේ බිරිඳ Tamanගේ සිතුම් පැතුම් අනුවම පැවතිය යුතුයි කියන ආකල්පයක් මෙයා තුළ ඇති වෙනවා. ඒ වගේම Tamanගේ දරුවෝ Tamanට ඕන හැටියට පවතින්න ඕනේ කියන ආකල්පයක් මව්පිය තුළ ඇති වෙනවා. මෙන්න මේ වැරදි ආකල්පය නිසා මව්පියොත් භාර්යාවොත් ස්වාමි පුරුෂයොත් සියලු කල්හි දුක් පීඩාවලට භාජනය වෙනවා. එහෙම නෙමෙයි මිනිස්සෙන් හැටියට අපි එකමුතුව ජීවත් වෙන්නේ අන්‍යෝන්‍ය ඇසුරක් පවත්වන්නේ සමගි සම්පන්නව ජීවත් වෙන්නේ ඔවුනොවුන්ගෙන් ලැබිය හැකි සහායක් ලබමින් අපෙන් ඔවුන්ට ලබා දිය හැකි යම්කිසි සහයෝගයක් ලබා දෙමින් අන්‍යෝන්‍ය උපකාරයෙන් යුක්තව මනුෂ්‍යකම් වඩවා ගන්නටයි අපට කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ තව කෙනෙක් අපේ සිතෙන් යනුව පවත්වන්නට. ඒ බඳු තැන්වලදී අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ මට පුළුවන් ද අනුන්ගේ සිතෙන් යනුව ජීවත් වෙන්නට. මට පුළුවන් ද අනුන්ගේ ආකල්ප වලට සියලු කල්හිම නතු වෙන්නට. මට පුළුවන් ද හාත්පසින්ම අනුන් කියන ආකාරයට මගේ ජීවිතේ පරිවර්තනය කරන්න. එහෙම බැරි නම් අනිකාටත් අපේ සිතුම් පැතුම් අනුව අපේ ආකල්ප අනුව ජීවත් වෙන්නට පුළුවන් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ ඒ පුද්ගලයා අනුව යම්කිසි විවිධත්වයක්, විශේෂත්වයක්, අනන්‍යතාවයක් පවතිනවා. මේ පුද්ගල අනන්‍යතාවය හඳුනාගෙන ගැටෙන්නේ නැතුව, හැපෙන්නේ නැතුව විවාහ ජීවිතයේ කුමක් සඳහාද කියන අර්ථය નિවැරදිව වටහාගෙන ජීවත් වෙනවා නම් ඒ මිනිස්සෙන්ට මනුස්ස ජීවිතයක් තුල ලැබිය යුතු සතුට, සහනය, සුවය ලබනවා වගේම යහපත් වූ ජීවන ආකල්පයකින් යුක්තව මේ ලැබූ නවාතැනින් ගත යුතු උසස් ඵල ප්‍රයෝජන ලබන්නට ඒ අයට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මරණය පිළිබඳව මිනිසුන්ට තියෙන්නේ ඒ හා සමාන අගතිගාමි ආකල්පය. ජීවිතය පිළිබඳව ආස්වාද ජනකව භුක්ති විඳිනවා වගේම මරණය පිළිබඳව කල්පනා කරනකොට අසුභවාදී ආකල්පයක් තමයි ඇති වෙන්නේ. ඒ වගේම තව සමහර කෙනෙකුට තියෙනවා මරණයෙන් සියල්ලක්ම නිම වෙනවානේ කියනාසේ එක්තරා උච්ඡේදවාදී ආකල්පයක ගැලී සිටිනවා. පෙර දඹදිව පමණක් නෙවෙයි අදටත් මේ ලංකාවේ ඉබඳු උච්ඡේදවාදී මතදරන බොහෝ දෙනා අපේ සමාජය තුළ අහන්නට දකින්නට අපට මුණ ගැහෙනවා. ඒ බඳු අය බොහෝ විට කල්පනා කරන්නේ ඊළඟ භවයේ තියනවද නැද්ද කියලා අපි දන්නේ නැහැනේ. ඒ නිසා මෙතනින් මරුණයින් පස්සේ මේ මහා පීඩාවෙන් අපි නිදහස් වෙනවා කියන විදිහේ ආකල්පයක් ඇති කරගෙන එක්තරා අන්තයක ගිලී සිටිනවා. තව සමහර කෙනෙක් කල්පනා කරනවා මරණයෙන් පසු මා සන්තක සියල්ල මට අහිමි වෙනවා. මගේ කයත් මට අහිමි වෙනවා මගේ බිරිඳ මගේ සැමියා මගේ දූ දරුවන් මගේ ඥාතීන් මම හොයා සපේපු සියල්ලක්ම මට අහිමි වෙනවා කියන වගේ එක්තරා අගතිගාමී ආකල්පයක් ඇති කරගන්නවා අර විදිහෙන් මරණයෙන් සියල්ල අහෝසි වෙනවයි කියලා හිතන තැනැත්තා එක්තරා සුභවාදී ආකල්පයකින් මරණය දිහා බලමින් ජීවිතයෙන් ලැබිය යුතු ඵල ප්‍රයෝජන නොගෙන සියල්ල මරණින් අහවර වෙනවායි කියන නිදහස් හැඟීමෙන් හිටියත් මරණයෙන් පස්සේ කය අහෝසි වුණාට චිත්ත පරම්පරාව නැවත නැවත ඉදිරි භවයකට බැඳී පවතින නිසා අනන්ත සසරෙහි සිද්ධ කරගත් කුසල් දහමක් නැති නිසා වැඩූ මනසක් නැති නිසා දුකට දුම්නසට පීඩාවට සතර අපායට පතිත වෙන්නට තියෙන ඉඩකඩ බහුලයි. ඒ වගේම මරණය පිළිබඳව වැරදි ආකල්පයක් තියෙනා වූ තැනැත්තා අසුභවාදී ආකල්පයක් තියෙනා වූ තැනත්තා ඒ අසුභ ආකල්පය නිසා මරණය කියන වචනය ගැන සිතන කොටත් ඒ හැඟීම ඇති වෙන කොටත් මහත් තැති ගැනීමකින් බීතියකින් පලා යන්නට උත්සාහ කරනවා කොතෙක් පලා යන්නට උත්සාහ කළත් ඒ තැනත්තාට මේ මරණයෙන් පලා යන්නට බැරි බව තථාගතයන් වහන්සේ බොහෝ තැන දේශනා කළා මරණයෙන් පලා යන්නට බැරි තැන අවසානයේ ඒට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නමුත් ඒ මුහුණ දෙද්දී සියල්ල මට අහිමි වෙනවා සියල්ලම මට නැති වෙනවා කියන මේ වැරදි ආකල්පය නිසා තැති ගන්නා වූ මනස කෙලෙසුණු ස්වභාවයෙන් යුක්තව ප්‍රපාතයකට ඇදවැටෙන්නට අපාගතික වෙන්නට එයම හේතුවක් වෙනවා. කුමක් නිසාද ඒ විදිහේ මරණ භීතියෙන් තැතිගන්නේ අර මරණයෙන් Taman සතු සියල්ල අහිමි වෙනවා ඊළඟට මට කුමක් වේදෝ කියන මේ අවිනිශ්චිත ස්වභාවය නිසා එයි මෙහෙම වෙන්නේ මරණය කියන්නේ කුමක්ද කියන නිවැරදි ආකල්පයක් නැති නිසා ඇත්තටම පින්නතුන් මරණය කියන්නේ කුමක්ද මේ අපි අනන්ත සසරේ මා මුලිනුත් සඳහන් කළා භවෙන් භවයේ එක් එක් කය දරමින් එක් එක් නවාතැන් පළවල් වල ජීවත් වෙමිනුයි අපි මේ සසර පවත්වාගෙන යන්නේ. මේ මනුස්ස කය කියලා කියන්නේ ඒ අතරතුරේ ලබාපු තවත් එක නවාතැන් පොළක්. මේන් ඉවතට ගියාය කියලා සියල්ල අහිමි වෙන්නේ නැහැ. අපි තවදුරටත් මේ සසරෙහි පවතිනවා. අපේ විඥාන පරම්පරාව නැවත නැවත මානසික ශක්තියේ ප්‍රමාණයට තවත් ආත්ම භාවයක ජනිත වෙලා සැප දුක් වින්දනය කරනවා. පෙර භවයේ අපි අහිමි අහෝසි වෙලා මේ භවයට පැමුණාට පස්සේ අපිට කවදාවත් හිතිලා නැහැනේ අපේ පෙර භවයේ මව්පියන්ට මොකද වුනේ දරුවන්ට මොකද වුනේ ඥාතීන්ට මොකද වුනේ මගේ ධන සම්පත් වලට මොකද වුනේ මගේ දරුවන් ඒ කාලේ එහි හිටපු අය සුවසේ ජීවත් වෙනවද දන්නේ නැහැ මෙහෙම මොකුත් පසුබෑමක් හෝ පසුතැවීමක් අපට කවදාවත් ඇති වෙන්නේ නැහැ. අපි මේ ජීවිතේ ලැබුවට පස්සේ මේ ජීවිතේ මව්පියන් මේ ජීවිතේ දරුවන් නැතුව මේ ජීවිතේ යම්කිසි සමාජ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන පවතිනවා. මෙතනින් ඉවත් වුණත් පින්නතුණි මේ සියල්ල අහිමි වුණත් අපි නැවත වතාවක් අපි සසරේ රැස් කරගත්තා වූ කුසල කුසල කර්මයන් අනුව යලි උපදිනවා. ඒ උපදින තන අලුත් සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නවා. එහෙමනම් අපි ඇත්තටම කල්පනා කළ යුත්තේ මේ සියල්ල අහිමි වෙනවා කියලා භීතියෙන් තැති ගැනීම නොවේ ඒ ලබන්නා වූ ආත්ම භාවය සුවපත් කරගන්නට යහපත් කරගන්නට නැවත වතාවක් සුගතියක උපදින්නට සුදුසු විදිහින් මානසික ශක්තිය පවත්වා ගන්නටයි අපි උත්සාහ කළ යුත්තේ. බොහෝ දෙනෙක් ජීවිතේ බොහෝ පින්දහම් සිද්ධ කරනවා, කුසල් දහම් සිද්ධ කරනවා. ඒ කොටෙක් පින්දහම් සිද්ධ කළත් මරණය පිළිබඳව බියමුසු හැඟීමක් තිබුණොත් මරණාසන්න අවස්ථාවේ තැතිගත් ස්වභාවයෙන් මිය පරලෝ යන්නට සිද්ධ වුණොත් එයම ඊළඟ භවය විනාශ කරගන්නට හේතුවක් වෙන්නට පුළුවන්. ඒ වගේම ජීවිතය පිළිබඳව නිවැරදි ආකල්පය මොකක්ද කියලා හඳුනා ගන්නට බැරි වුණොත් ඒ තනත්තාට ඒ වැරදි වැටහීම නිසාම මනස කෙලසෙන්නට පුළුවන් ඒ දුබල භාවයේ ඊළඟ ජීවිතයේ අයහපත ලබන්නට හේතු වෙනවා. පින තුන අහලා ඇතිනේ ධර්මාශෝක රජුරෝ බොහෝ විහෙර විහාර හදලා බොහෝ ධර්මයට ලැබිව කටයුතු කළත් මරණාසන්න මොහොතේ පවන් සලනවායි කියලා ඇතිවෙච්ච ද්වේෂය නිසා ඒ පිළිබඳව ඇතිවෙච්ච මානසික පසුබෑම නිසා ඒ කිලිටි මනසින් ගිහිල්ලා තිරිසන් ලෝකයේ එහෙම නැත්නම් පිඹුරෙක් වෙලා උපන්නයි කියලා. එහෙම උනේ මොකක් නිසාද? බොහෝ පින්දහම් කරලා තිබුණත් මානසික ශක්තිය අවසාන මොහොතේ නිසිලස හසුරුවා ගන්නට බැරි නම්, නිසිලස පවත්වා ගන්නට බැරි නම්, ඒ තනත්තාට මරණින් මතු සුගතියක උපදිනවයි කියන එක බොහොම දුෂ්කර දෙයක්. ඒ නිසා මරණය කියන්නේ සියල්ල අහිමි වීමකුත් නෙමෙයි. මරණය කියන්නේ සියල්ලෙහි අවසානයකුත් නෙමේ ඒ නිසා එය සුභවාදීව හෝ අසුභවාදීව ගත යුත්තක් නෙවේ මරණය යනු එක් භවයක අවසානයක් පමණයි නැවතත් අපි උපදිනවා ඒ උපදින තැන උපදින්නට මූලික වෙන්නේ මේ ජීවිතයේ අපි වඩවාගත්තු මානසික ශක්තියේ ප්‍රමාණයයි. මනස දුබල කරගෙන නම් මෙතනින් ගිලිහෙන්නේ දුර්වල වූ ආත්ම භාවයක් ලබනවා. මනස සවිමත් කරගෙන නම් අපි මෙතනින් ගිලිහෙන්නේ ශක්තිමත් වූ ආත්ම භාවයක් ලබන්නට උපකාර වෙනවා. ඒ වගේම උපන්නා වූ ආත්ම භාවයේ වඩා සුඛිත මුදිතව ජීවත් වෙන්න ජීවිතයේ පවත්වන කාලය තුල කරන්නා වූ කුසල් දහම් පින් දහම් අපට යම්කිසි ප්‍රමාණයකින් සහාය වෙනවා. හාත්පසින්ම අපේ ජීවිතය සුවපත් වෙන්නට. ඒ නිසා පින්නතුනේ අපි මේ ජීවිතේ පවත්වන කාල සීමාව තුළ විශේෂයෙන්ම ජීවිතය කියන්නේ මොකක්ද මරණය කියන්නේ මොකක්ද කියන නිවැරදි ආකල්ප ඇතුව පවතින්නට අපි ටිකක් උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මරණය පිළිබඳව ඇති වෙන පැතිගැන්ම පමණක් නෙමේ මනසේ පහළ වෙන්නා වූ සෑම ක්ලේශ ධර්මයක්ම මේ ආකල්ප මේ වෙනස්කම් නිසා සංකල්ප මේ වෙනස්කම් නිසායි ගොඩ නැගෙන්නේ. ආකල්පයක් කියලා කියන්නේ දීර්ඝ කාලීනව අපේ මනසේ යමක් පිළිබඳව ඇතිවෙනා වූ අදහස හැඟීම. ඒ අදහස තහවුරු වෙන්නට දැක්ම සහ සංකල්පනා අපට යම්කිසි ප්‍රමාණයකින් සහායක් දක්වනවා. නිවැරදිවද දකින්නේ වැරදිවටද දකින්නේ කියන එක ආකල්පය ප්‍රකෘතිමත් වෙන්න හෝ විකෘතිමත් වෙන්න උදව් වෙනවා. නිවැරදි සංකල්පනාද ඇති කරගන්නේ ඒ වගේම විකෘති සංකල්පනාද ඇති කරගන්නේ කියන එක ආකල්පය හොඳ හෝ නරක වෙන්නට බලපවත්වනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා කියන මේ මිත්‍යා සංකල්පනාවන්හි ගිලී පවතිනා වූ මිනිසුන් සත්වයින් නොඑක ආකාරයෙන් අකුසල් දහම් රාශි කරගන්නට එය පදනමක් කරගන්නවා. ඒ වගේම මනස කෙලසා ගන්නට ඒ පදනමක් කරගන්නවා. ඒ වගේම මතු සසරෙත් මේ ජීවිතයේ දුක් පීඩා වලට භාජනය වෙන්නට එයම පදනමක් කරගන්නවා. අර මරණය පිළිබඳව ඇතිවෙනා වූ බීජනක ස්වභාවය නිසා මනස කෙලෙසෙන්නාseම තථාගතයන් වහන්සේ දේශනා කරනවා ලෝකයට පුද්ගලයෙක් ඇලුම් කරන්නෙත් ඒ වගේම බන්ධනේ වෙන්නෙත් මේ සංකල්පවල තියෙනා වූ වෙනස නිසා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ කාමයේ anu ලෝකේ පවතින දෙයක් නොවේ ලෝකේ පවතින ස්වභාවයේ විචිත්‍රත්වය එහෙමම පවතිනවා උස් පහත් ස්වභාවය එහෙමම පවතිනවා නමුත් පුද්ගලයා ලෝකයට බැඳෙන්නේ ලෝකයේ තියෙන දේ නිසා නෙමෙයි ඒ පිළිබඳව ඇති කරගන්නා වූ ආකල්පය නිසායි ඒ ආකල්පය නිසායි කියන කාරණේ අපට හොඳටම ප්‍රකට වෙන අවස්ථාවක් තමයි සමහර කෙනෙක් හොඳයි කියලා ඇලුම් කරන්නා වූ දේ තව කෙනෙක් හොඳ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. කෙනෙක් ලස්සනයි කියන දේම තව කෙනෙක් අවලස්සනයි කියනවා. කෙනෙක් රසවත් කියන දේම තව කෙනෙක් නීරසයි කියනවා. කෙනෙක් ජීවිතේට කයට බොහොම සුවපහසුයි කියන දේම තව කෙනෙක් එහෙම නොවේ කියලායි ප්‍රතික්ෂේප කරනවා. ඇයි මේ විදිහට මේ පසඳුරන්ගෙන් ගන්නා දේ පිළිබඳව එක් එක් කෙනා තුළ එක් එක් විදිහේ අදහස් සුදහස් පවතින්නේ? ඒ ලෝකයේ පවතින ස්වභාවය නිසා නොවේ පවතින ස්වභාවයේ ඒ ඒ පුද්ගලයාගේ සංකල්පනා මතයි ඒ තනත්තා භුක්ති විඳින්නේ ඒ නිසා එකම ස්ත්‍රී රූපය එක් පුද්ගලයෙකුට ආස්වාදජනක දෙයක් වෙන්න පුළුවන් තව පුද්ගලයෙකුට ජුගුප්සාජනක දෙයක් වෙන්නට පුළුවන් ඒ වගේම එකම ශ්‍රවණය කෙනෙකුට කන පිනවන දෙයක් වෙන්නට පුළුවන් තව කෙනෙකුට කංකරච්චලයක් වෙන්නට පුළුවන් යහපත් වූ මනෝභාවයකින් ඉන්න වෙලාවක ඒ සංගීත නාදයේම කෙනෙකුට මිහිරක් වෙන්නට පුළුවන් මනසේ ආවේගයකින් වේදනාවකින් ඉන්න වෙලාවක ඒ සංගීත නාදයේම කෙනෙකුට මහා වෙහෙසක් පීඩාවක් වෙන්න පුළුවන් ඇයි එහෙම වෙන්නේ ඒ පුද්ගලයාගේ ඒ මොහොතේ පවතිනා වූ සංකල්පනාව මතයි ඒ නිසා සැබවින්ම ලෝකයේ තුල මිනිසුන් ඇලෙන්නේ ලෝකයේ කෙරෙහි මිනිසුන් ගැටෙන්නේ මෙන්න මේ සංකල්ප මේ වෙනස නිසායි භීතිය පැතිගැන්ම මිනිසුන් ඇති කරගන්නේ මේ සංකල්ප මේ වෙනස නිසායි එහෙම නොවේ නම් ලෝකයේ තුල බියපත් වෙන්නටවත්, තැති ගන්නටවත්, ඇලෙන්නටවත්, බැඳෙන්නටවත්, ගැටෙන්නටවත් සුදුසු දේවල් නෙමෙයි ඇති වී නැති වී යන සංස්කාර ධර්ම සමූහයක් පමණයි පවතින්නේ. මේ ඇතිව නැති වෙලා යන සංස්කාර ධර්මයන් සුභවාදී වශයෙන් හෝ අසුභවාදී වශයෙන් අරගෙන ඇලීම් බැඳීම් ගැටීම් වලට අපේ මනස ලක් කරගන්නේ ඒ ඒ පුද්ගලයාට ඒ ඒ කාරණේ පිළිබඳව ඒ ඒ අවස්ථාවන්හිදී ඇතිවෙනා වූ සංකල්පේ ප්‍රමාණය මතයි. මෙසේ කාලයක් යමක් තමන් පිළිබඳව හොඳය සැපය කියන යහපත් ආකල්පයේ සංකල්පයේ ඇති වෙනකොට ඒ සංකල්පයේ නැවත නැවත තහවුරු වීම නිසා අසවල් දේ හොඳ දෙයක් කියන ආකල්පයක් ගොඩනගෙන්න පුළුවන්. මුලින් මුලින් తాවකාලිකව ඒ ඒ මොහොතට සංකල්පනා ගොඩනගෙනවා. කාලයක් ඒ පිළිබඳව සංකල්පනා ගොඩනගෙනකොට ඒ ආකල්පයක් බවට පරිවර්තනය වෙනවා. යම් පුද්ගලයෙක් අපට වරදක් කරනවා, එහිදී අපට ව්‍යාපාද සංකල්පනාවක්, විහිංසා සංකල්පනාවක් ඇති වෙනවා. ඒ තනත්තාට හිංසා කරන්න, පීඩා කරන්න, වෛර කරන්න හැඟීම් පහළ වෙනවා. නැවතත් දිනක වරදක් කරනවා, නැවතත් වරදක් කරනවා. මෙහෙම නැවත නැවත වරද කෙරෙනකොට අර ව්‍යාපාද විහිංසා සංකල්පනා නැවත නැවත ගොඩනැගීම නිසා කලක් යද්දී ඒ පුද්ගලයා මගේ තරහකාරයෙක්ක, වෛරක්කාරයෙක්ක, ඒ පුද්ගලයා අයහපත් පුද්ගලයෙක්ක කියන ආකල්පය Tamanගේ මනසේ ගොඩනැගෙන්නට එයම හේතුවක් වෙනවා. ඒ පුද්ගලයෙක් සතු අඩුපාඩුවක් වෙන්නටත් පුළුවන්. ඒ අඩුපාඩුව සහාය කරගෙන අපේ මනසේ ගොඩනගන්නා වූ ආකල්පයයි අපි විකෘති කරගන්නේ. ඒ නිසා පින්නතුනේ සමහර වෙලාවට Tamanගේ ජීවිතේ පවත්වද්දී අපට නොඑක් දෙනා මුණ ගැහෙන්නට පුළුවන් අපේ සිතුම් පැතුම් වලට පටහැනි ආකාරයකින් කටයුතු කරන. නමුත් එහෙම කළාය කියලා අපේ ආකල්ප වෙනස් කරගත්තොත්, අපේ සංකල්ප විකෘති කරගත්තොත් ඒ පුද්ගලයාට නොවේ හානි වෙන්නේ අපටමයි කියන බව අපි નિවරදිව තෝරා බේරා ගන්නට ඕන. මෙන්න මේ විදිහෙන් අපට ජීවිතේ નિවරදිව හඳුනා ගන්නට පුළුවන් වුණොත් පමණයි අනාගත පරම්පරාවකට යම්කිසි ආකල්පමේ වෙනසක් ඇති කරගන්නට උදව් උදව් කරන්නට අපට පුළුවන් වෙන්නේ. අද සමාජයේ මා මුලින්ම සඳහන් කළ ආකල්පමේ වෙනසක් ගැන බොහෝ දුරට කතා කරනවා. නමුත් සමාජයේ ඉදිරි පරපුර ආකල්පමේ වෙනසක් ඇති කරන්නට දැනට පවතිනා වූ අය තුල නිවැරදි ආකල්ප මූලික වශයෙන් හඳුනා ගන්නට ඕනේ. එහෙම හඳුනා ගන්න බැරි වුණොත් දරු මූල දරු බීජයේ පටන්ම ඒ දරුවන්ගේ මනසට යහපත් ආකල්ප නෙමෙයි වැරදි පටු ආකල්ප තමයි මව් කුසේ ඉඳද්දීම සම්ප්‍රේෂණය කරන්නේ. ඒක අද කාලේ කාලේ හොඳටම දකින්නට තියෙනවා දරුවෙක් සකසන්නට දරුවෙක් හදන්නට ඕනේ කියලා හිතන මව්පියෝ කෙබඳු අදහසක් පෙරදරි කරගෙන දේ දරුවන් හදන්නේ අතීතයේ මව්පියෝ දරුවෝ හැදුවේ Taman මේ මනුස්ස ලෝකයට ජනිත වුණා ඒ නිසා Tamanගේ වගකීමක් යුතුයකමක් තියෙනවා මනුස්ස ප්‍රජාව ඉදිරියට සංරක්ෂණය කරන එක පවත්වන එක ඒ නිසා අපි ලෝකයට සත්පුරුෂ දරුවෙක් දායාද කරන්න ඕනේ ඒ Tamanගෙන් බිහිවෙන්නා වූ පුද්ගලයා Tamanගෙන් බිහිවෙන්නා වූ දරුවා අසත්පුරුෂයෙක් වුණොත් ඒකේ විනාශය ඒ පිළිලය Tamanට විතරක් නෙමෙයි මුළු සමාජයම ඒකේ අනර්ථය භුක්ති විඳින්නට වෙනවා ඒ වගේම ඒ Taman ජනිත කරන්නා වූ දරුවා සත්පුරුෂයෙක් වුණොත් මනුෂ්‍ය ගුණාංග වලින් පිරිපුන් තැනැත්තෙක් වුණොත් ඒ තැනැත්තාගෙන් Taman විතරක් නෙවෙයි යහපත අත්දකින්නේ මුළු ලෝකයාම ඒ යහපත අත්දකිනවා. ඒ නිසා මා නිසා ලෝකයට ජනිත වෙන්නා වූ දරුවා අසත්පුරුෂයෙක් නොවේ සමාජ පිළිලයක් නොවේ සත්පුරුෂ දරුවෙක් වෙන්නට කටයුතු කරන්නට ඕනේ කියන මෙන්න මේ නිවැරදි ආකල්පය මත ඉඳගෙන අතීතයේ මව්පියෝ සමාජයට Tamanගේ දරු ප්‍රජාව ජනිත කළා. නමුත් අද සමාජය තුළ දරුවන් පිළිබඳව ඇති කරගෙන තියෙන ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ආකල්පය. Tamanගේ પરම්පරාව පවත්වන්න, එහෙම නැත්නම් විවාහ ජීවිතේ Tamanට දරුවෙක් නැති වුණොත් Tamanගේ වඳභාවය නිසා අන් අය Tamanට Taman පිළිබඳව උපහාසාත්මකව බලනවා. එහෙම නැත්නම් Tamanට සමච්චල් කරනවා. Taman පිළිබඳව එක්තරා පහත් වූ ආකල්පයක් ඇති කරගන්නවා. එතනින් වළකින්නට Tamanට දරුවෙක් ඕන. ඒ වගේම Tamanගේ પરම්පරාව පවත්වන්න Tamanගේ ඉඩකඩම් ටික, ගේදුර ටික බලා ගන්න Tamanට දරුවෙක් ඕන. වයසට යනකොට වතුර පොදක් දෙන්න, කන්න ටිකක් දෙන්න, රැක බලා ගන්න Tamanට දරුවෙක් ඕන. මෙන්න මේ විදිහේ පටු ආකල්ප මත හිර වෙලා තමයි අද දරුවන් සකසන්නේ. එහෙම නිසා මව් කුසේ ඉඳද්දී මේ දරුවාට සම්ප්‍රේෂණය වෙන්නේ පොදු මනුස්සාකල්ප නෙමේ ආත්මාර්ථකාමී පටු ආකල්ප සමූහය. අද සමාජ විද්‍යාඥයින් මනෝවිද්‍යාඥයින් බොහෝ දුරට සනාථ කරගෙන තියෙනවා මව් කුසේ ඉඳද්දීම දරුවෙකුට බොහෝ සිතුම් පැතුම් ආකල්ප ගොඩනගන්නට පුළුවන්කම තියෙනවා. අතීතයේ මේ කාරණය විද්‍යාඥයන් විසින් කියන්නටත් පෙර අපේ මව්පියෝ බොහෝ දැනුගත්කම් නැතත් මලපතේ අකුරවත් නොදන්නවා වුණත් ඒ මව්පියෝ දරුවන් හැදීමේ නිවැරදි ආකල්පය හඳුනාගෙන හිටිය නිසා මේ ස්වභාවයේ තේරුම් අරගෙන මව්කුසේ සිටියදීම දරුවන්ට යම් යම් අදහස් ආකල්ප සම්ප්‍රේෂණය කරන්නට යයි ක්‍රියාත්මක වුණා. ඒක හඳුන්වනවා ගැප් පෙළහර පානවයි කියලා. දරුවෙක් Tamanගේ කුසට ආ සැනින්ම ඒ දැනගත් සැනින්ම ඒ මව සහ පියා විශේෂ වත් පිළිවෙත් ඇතුවයි පිළිපදින්නේ. ඒ වගේම දරුවා එන්නට ඉස්සෙල්ලත් බෝධි පූජා, බුද්ධ පූජාදී පවත්වමින් සත්පුරුෂ දරුවෙකුයි ප්‍රාර්ථනා කළේ. අද ප්‍රාර්ථනා කරන්නේ පිරිමි දරුවෙක්, ගෑනු දරුවෙක්, මේ ලස්සන කෙනෙක්, දැනුගත් කම් ඇති කරගන්නට පුළුවන් කෙනෙක්. මෙබඳු දේ ප්‍රාර්ථනා කරනවා විනා අද manussකම් ඇති, manuss ආකල්ප ඇති සත්පුරුෂයෙක් ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරන මව්පියෝ ගොඩක් අඩුයි. අතීත කාලේ මව්පියෝ එබඳු ප්‍රාර්ථනාවක් ඇතුවයි දරුවෙක් අපේක්ෂා කළේ. දරුවා මව් කුසට පැමිණුණායි කියලා හඳුනාගත්තන් පටන් son ඒ මෑණියන් සහ පියාණන් නිරන්තරයෙන්ම සිත්ැවුල් ඇති නොවෙන්නට වග බලා ගත්තා. ඒ මෑණියන්ගේ මනසට ආවේග ඇති නොවෙන්නට ප්‍රවේශම් කළා. ඒ වගේම ආත්මාර්ථකාමී පටු හැඟීම් ඇති නොවන හැටියට පොදු ආකල්පයන් ඇති වෙන හැටියට හැකිතාක් කටයුතු කළා. පංචශීලය පොහෝ දිනට අටසිල් දසසිල් ආදී සමාදන් වෙමින් ඒ දරුවාට ආශිර්වාද කළා. ඒ විතරක් නෙමෙයි මෑණියන් එක්වරක් පංචශීලයේ සමාදන් වෙලා දෙවනි වරක් පංචශීලයේ සමාදන් වෙනවා කුමක් සඳහා සඳහාද කුසේ සිටින දරුවා වෙනුවෙන් කියන අදහස ඇති කරගෙන ආකල්පය ඇති කරගෙන නැවත වතාවක් පන්සල් සමාදන් වෙනවා. එහෙම කරනකොට අර කුසේ ඉන්න දරුවාට ඒ දැනෙනවා, ඒ හැඟෙනවා, ඒ පිළිබඳව යම්කිසි බද්ධ වීමක් ඇති වෙනවා. කාලයක් මෙහෙම මෙහෙම කෙරෙනකොට උපදින්නටත් ඉස්සරලා ඒ දරුවා manussකමෙහි මූලික පදනම වෙන පංචශීල ප්‍රතිපදාව පිළිබඳව යම්කිසි හැඟීමක් ආකල්පයක් මනසේ රුවාගෙනයි මේ ලෝකයට ජනිත වෙන්නේ. කරන්නේ. ඒ නිසා ඒ බඳු දරුවෙකුගෙන් කවදාවත් සමාජයට හානියක් වෙන්නේ නැහැ, අන්තරායක් වෙන්නේ නැහැ. Taman ලැබූ මනුස්ස ජීවිතයෙන් උසස් ඵල නෙලා ගන්නට හොඳ පදනමක් ඇතුවයි ඒ දරුවා ලෝකයට ජනිත වෙන්නේ. ඒ නිසා පින්නතුනේ දරුවෙක් මව්කුසට පැමිණි අවස්ථාවේ පටන්ම ඒ දරුවා බිහිවන මොහොත දක්වාම මවට සහ පියාට පූර්ණ වගකීමක් තියෙනවා. අනිකුත් අයටත් එබඳුම වගකීමක් තියෙනවා. අතීත කාලේ ඒ කාරණේ નિවරදිව වටහාගෙන ගමේ බොහෝ දෙනා දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් කෙරෙහි බොහොම කාරුණික වුණා කන්න බොන්න ගෙනවිත් දුන්නා අද කාලේ ඒ කන්න කැමති දෙයක් ගෙනත් දෙනවා කියන එක පමණක් යන්තම් ඉතිරි වෙලා තියෙනවා අනිත් බොහෝ දේවල් දේවල් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. නමුත් ඒවා පිළිබඳව නිවැරදිව හඳුනාගෙන නැවත ඒ தත්වයන් ගොඩනගා ගන්නට පුළුවන් නම් අදටත් සත්පුරුෂ මනුස්ස ප්‍රජාවක් ගොඩනගන්නට බැරිකමක් ඇත්තේ නැහැ පින්නතුනේ. ඒ නිසායි අපි මේ ආකල්පමේ වෙනස ඇති කරන්න කොතනින්ද පටන් ගත යුත්තේ කියන කාරණය හොඳට අවබෝධයෙන් ක්‍රියාත්මක කළ යුත්තේ. අර විදිහට දරුවා උපදින තෙක්ම මව්පියන් අනිකුත් ඥාතීන් નિවරදිව පිළිපදිනවා වගේම ඒ දරුවා ජනිත වුණාට පස්සේ මුල් අවුරුදු 3 දක්වා මවගේ සහ පියාගේ විශේෂ ආකර්ෂණය මත එහෙම නැත්නම් විශේෂ ආශිර්වාදයේ මත මේ මවගේ පියාගේ සිතුම් පැතුම් ආකල්ප ආකර්ෂණය කරගන්නට උකහා ගන්නට ශක්තිමත් බවක් ඒ දරුවා තුළ පවතිනවා. මුල් වසර 3න් පස්සේ තමයි සමාජයට ගොඩක් අවතීර්ණ වෙන්නේ. මූලික වර්ෂ 3 සමාජ සම්බන්ධතාවයකින් තොරව මව පියාගේ දේවල් තමයි වැඩි හරියක්ම ග්‍රහණය කරන්නේ. ඒ නිසා මව්පියන් නිවැරදි ආකල්ප තුළ නොහිටියොත් ඒ දරුවා මුල් කාලයේ හඳුනා ගන්නා වූ දේ තමයි වසර 18 20 වෙනකොට නැවත සමාජයට ඵලයේ හැටියට ප්‍රදානය කරන්නේ. ඉතින් අද කාලේ මව්පියෝ සමහරු කියන කියන්නේ අපේ දරුවා පුංචි කාලේ හොඳට හිටියා ලොකු මහත් වෙනකන් අපිට බොහොම කීකරුව හිටියා තරුණ වියට වෙනකොට තමයි මේ සියලු වෙනස්කම් ඇති වුනේ සමාජයේ විසින් තමයි අපේ දරුවා නරක කළේ කියලා බොහෝ දෙනා කිව්වට ඇත්තටම ඒ පිළිලය ඇති වෙන්නේ ඒ විනාශය ඇති වෙන්නේ ඒ ආකල්ප විකෘතිය ඇති වෙන්නට ප්‍රධාන බලපෑමක් වෙනවා මව් කුසේ සිටියදීම දරුවාට ඇති කරන්නා වූ ආත්මාර්ථකාමී පටු හැඟීම් ටික ඒ නිසා පින්නතුනේ දරුවන් හදන මව්පියන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. Tamanට ලොකු වගකීමක් තියෙනවා. Tamanට කරන්නට මේ මනුස්ස සමාජයේ වෙනුවෙන් ලොකුම ලොකු වගකීමක් තියෙනවා. ඒ කුමක්ද? මේ උපදින්නා වූ දරු પરම්පරාව යහපත් ආකල්ප වලින් හෙබි පිරිසක් බවට පත් කිරීම. ඒ නිසා මව්පියන්ට හෝ දරුවන්ට හෝ අනෙකෙකුට හෝ Tamanට රිසිසේ මේ ජීවිතේ පවත්වන්නට ඉඩක් ඇත්තේ නැහැ. Tamanට කැමති ආකාරයෙන් ජීවිතේ පවත්වනවා වගේම අනුන් පිළිබඳවත් ටිකක් හිතා බලා කටයුතු කරන්න අපට සිද්ධ වෙනවා. සමහරු කල්පනා කරන්නේ මගේ ජීවිතේ මගේ ගෙදර මට ඕන හැටියෙන් ජීවත් වෙන්න බැරිද? මම බැන්නහම මොකද? මම කෑ ගැව්වහම මොකද? මම මත්පැන් බිව්වහම මොකද? මම දබර කරගත්තහම මොකද? මගේ ගෙදර තියෙන බඩු මුට්ටු මම පොළවේ ගැහුවහම මොකද? ඒ වගේම දරුවෝ හදන්නේ මට ඕන හැටියට මේ විදිහට මිනිස්සු සමහර වෙලාවට කල්පනා කරනවා. එහෙම කල්පනා කරාට අපි අමතක කරන්න හොඳ අපේ මව් මව්පියෝ අපට නිසි මඟ පෙන්වලා හදපු නිසායි අද අපට සමාජයේ යහපත් මිනිස්සු හැටියට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. කුඩා දරුවන්ගේ මනස කුඩා කාලයේම විනාශ කළොත් ඒවායේ ප්‍රතිඵල ලොකු මහත් වෙනකොට Tamanටත් විඳින්න සිද්ධ වෙනවා, අනුන්ටත් විඳින්න සිද්ධ වෙනවා. එක්තරා තරුණ යුවලක් ඒ දෙදෙනාට හැම දෙයකින්ම බාහිර සැප පහසුකම් හැම දෙයක්ම තිබුණා. ඒ ස්වාමි පුරුෂයාත් බොහොම සංහිඳියාවටපත් වෙච්ච කෙනෙක්, බොහොම සංසුන් කෙනෙක්. නමුත් මේ බිරිඳ නිරන්තරයෙන් ඒ සැමියාත් එක්කලා ගැටුම් ඇති කරගන්නවා. බිරිඳට තේරෙන්නේ නැහැ ඇයි එහෙම කරන්න කියලා, සැමියාට හොයන්ටත් බෑ ඇයි එහෙම වෙන්නේ කියලා අඩුපාඩුවකුත් නැහැ. ඒ නිසා මේ අය ගියා යම්කිසි උපදේශකවරයෙක් මුණ ගැහෙන්න. උපදේශකවරයා මේ සඳහා කරුණු හෙව්ව හෙව්ව ඔහුටත් මුල් අවස්ථාවේ සොයා ගන්නට බෑ. නමුත් දීර්ඝ කාලයක් සමීපව සුහදව කතා බහ කර කර ටිකෙන් ටික ජීවිතේ පසු කාලයට කරුණ සොයනකොට අවසානයේ හෙලිදරව් වුණේ මේ ගැහණු දරුවා කුඩා අවදියේදී තමන්ගේ තාත්තා ගෙදරට මත්පැන් බීගෙන ඇවිල්ලා අම්මට තලනවා පෙලනවා එතකොට මේ අය බයේ ඇඳ යටට ටිංග ගන්නවා අල්ලපු ගෙදරට දුවනවා මේ මේ සිද්ධිය දිනපතා සිදු වෙනකොට මේ කුඩා දැරියගේ මනසේ ඇති වුණු ආකල්පය තමයි ගෙදර මූලිකයා එහෙම නැත්නම් ගෘහ මූලිකයා gedara පියා ස්වාමි පුරුෂයා කියන කෙනා මෙන්න මේ විදිහේ චරිතයක් වෙන්නට ඕන කියන ආකල්පයක් තමයි ඇය තුළ ජනිත වුනේ. පසු කාලයකදී ඇය විවාහ වුණා. විවාහ වෙන්න බොහෝම ගුණ යහපත් මිනිසෙක් Tamanට මුණ ගැහුණා. ඒ මුණ ගැහුණාම ඒතනත්තාගේ ගුණහපත්කම් හොඳටම තියෙන බව Tamanටත් වැටහෙනවා. නමුත් මනස තුලින් එක්තරා නුරුස්නා බවක් ඇති වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇය බලාපොරොත්තු වෙන්නේ ස්වාමි පුරුෂයෙක් නම් අර විදිහේ දඩබ්බරකම් වලින් යුක්ත වෙන්න ඕන. එහෙම නැති මගේ ස්වාමි පුරුෂයා දීනෙක්ය කියන අදහස තමයි ඇය තුල ජනිත වුනේ. ඒ නිසා ඒ ගුණ යහපත්කම් දීනභාවයේ හැටියට දකින්නටත් අර දඩබ්බරකම් තමයි හැබැයි පෞරුෂයේ හැටියට උපකල්පනය කරන්නටත් ඒ කාන්තාව පෙළඹුණේ. ඊබඳු සමාජ ඊබඳු මානසික විකෘති ආකල්පයක් ගොඩනැගෙන්නට ප්‍රධාන වගකිව යුත්තා කවුද? Taman ගේම පියාණන්. ඒ නිසා පින්නතුනි දරුවන් හදද්දී දරුවන් රකිද්දී දරුවන් පෝෂණය කරද්දී මව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. ඒ දරුවන් කුස තුල ඉඳද්දී වගේම මේ ලෝකයට ජනිත කළාට පස්සේ පටු ආකල්ප වලින් නිදහස් කරලා අපි සමාජය තුල ජීවත් වෙන්නට ඕනේ. මනුස්සකම් නැතුව ජීවත් වෙන්නට ඕනේ. ඒ වගේම පරිසරයේ සබඳහම අසල්වැසියන් මේ කවුරුත් අපට දිවි පවත්වන්නට සහාය වෙනවයි කියන මේ කාරණය ඒත්තු ගන්නමින් මනුස්සකම් වලින් පිරිපුන් මනුස්ස සමාජයක් ගොඩනගන්න වෙන්නට හැම දිනාම දායක වෙන්නට මේ කරුණ නැවත නැවත සිතා බලන හැටියට අපි විශේෂයෙන් සිහිපත් කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත් ධර්ම අවබෝධය තම තමන්ගේ ආකල්පයන්හි යම් යම් වැරදි තැන් තියෙනවා නම් වැරදුණු තැන් තියෙනවා නම් පැටලුණු තැන් තියෙනවා නම් ඒවා નિවරදිව ආවර්ජනා කරලා විකෘති ආකල්පයන් ප්‍රකෘතිමත් කරගෙන යහපත් සංකල්පනාවන්ගෙන් යහපත් ආකල්පයන්ගෙන් ජීවිතය පරිපූර්ණ කරගෙන ලැබූ මනුෂ්‍ය ජීවිතයේ උසස් වූ ඵල නෙලා ගන්නට හැම දිනාටම ප්‍රඥාව පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත් මේ කුසලය අප හැම දිනාටමත් ඒ වගේම අද මේ පින්කමෙහි දායකත්වයේ දරන්නේ ඇහැලියගොඩ අස්ගඟුලේ කීර්තිලතා කරුණ රාජකරුණා මහත්මිය ඇතුළු දූදරු පිරිස මේ පින්කමේ මූලික අරමුණ තමයි ඇහැලියගොඩ අස්ගඟුලේ විසූ නැසී ගිය ත්‍රිරාජ කරුණා පියාණන්ටත් නැසී ගිය බී.ඒ. ප්‍රේමවති මෑණියන්ටත් නැසී ගිය බී.ඒ. සෝමාවති පුංචි අම්මාටත් නිවන් ප්‍රා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 අද ධර්මානුශාසනා ප්‍රයතු දේශකයන් වහන්සේ පොකුරුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද කුඹුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ Thank you.